පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝරක වරණයි අද ධර්ම දේශනාවේ මාතෘකාවක් වශයෙන් මේ ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දේශිත ඊ타මත්ම වැදගත් ධර්ම පාඨයක් මේ අපිට ලැබිලා තියෙන කාල සීමාව අනුව විවරණය කරලා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, දැන් මේ අපි උත්පත්ති ලැබලා තියෙන මේ බුද්ධෝත්පාද කාලය, බුද්ධෝත්පාද කාලය දැන් ටිකෙන් ටික ටිකෙන් ටික අපෙන් ගිලිහිලා යනවා. ඔය ඒ ගෙවී යන්නා වූ ඒ බුද්ධෝත්පාද කාලය ආය අපිට ළඟා කරගන්න හැකියාවක් නැහැ. ආය කවදා කොහොම මේ අවස්ථාව උදා වේද කියලා බුද්ධිමත් අය සිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම පින්වත්නි උත්තර මනුෂ්‍යාත්ම භාවයක්. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අපෙන් ටිකින් ටික ටිකින් ටික ගිලිලා යනවා. වයස්ට යනවා කියන්නේ ඒකනේ. එහෙනම් මේ ලබාගත්තා වූ උත්තරම මනුෂ්‍යාර්ථ භාවය කියනවා කාලයක් අපින් ටිකින් ටික ටිකින් ටික ගිලිහිලා යනවා, ගෙවිලා යනවා. ආයි කවදාකවත් කොතන මොනියම් අවස්ථාවේදී මේ අවස්ථාව උදා වේද කියලා අපිට කියන්න බෑ. පැහැදිලි නේද? ඊළඟට මේ අපේ තියෙන ආයතන 6ක් ආයතන 6ක් තියෙනවා මොනවාද ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මන. ඔය තමයි මේ සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ස්ථාන හය. එතකොට මේ ආයතන හයෙන් ඊ타මත්ම වැදගත් ආයතනය තමයි මන ආයතනය. යම්කිසි දෙයක් අපිට අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙන්නේ මන ආයතනයෙන්ද මන ආයතනයෙන්. එහෙනම් මේ මන ආයතනය කියන එක දැන් අපෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ගිලිහිලා යනවා. ගිලිහිලා යනවා. එතකොට මේ මන ආයතනයේ තියෙන ක්‍රියාකාරීත්වය අපෙන් ගිලිහුණාට පස්සේ සත්‍ය අවබෝධ කරගන්න තියෙන හැකියාව නැති වෙනවා. මේවා ඉතින් අපි බුද්ධිමත් බෞද්ධයන් විසින් අවබෝධ කරගත් අවස්ථාවක්. ඒ නිසා පින්වත්නි මේ සද්ධර්ම දේශනාවත් බුදු පියාණන් වහන්සේ දේශිත මේ දහම් කරුණු බොහොම හොඳින් අහන්න ඕනේ. බොහොම හොඳින් අහන්න ඕනේ. ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. සසර ගමන නතර කර නිවන් දැකීමට අවශ්‍ය කරන්නා වූ ගුණධර්ම සමූහයක් තමයි අද දේශනාවේදී මේ පින්වත්තුන්ට මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්තුනි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දුර්ලභංච manussත්තං බුද්ධ පාදෝ දුර්ලභෝ දුර්ලභාක්ෂණ සම්පත්තේ සද්ධම්මෝ පරම දුර්ලභෝ මේ දේශනා පාඨයෙන් උන්වහන්සේ මතක් කරන්නේ මේ ලෝකයේ ඊ타මත්ම දුර්ලභ කාරණා කීපයක්. දුර්ලභංච මංසත්තං බුද්ධපාදෝ දුර්ලභෝ දුර්ලභකන සම්පත්තේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. ආන්ගේ කාරණේ තමයි මේ පිංගුතුන්ට මේ ධර්ම දේශනාව ආරම්භයේදී මතක් කළේ. එහෙනම් බුද්ධෝත්පාද කාලය ඊ타මත්ම දුර්ලභයි. ඒ බුද්ධෝත්පාද කාලය දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය අපින් ටිකින් ටික ගිලිලා යනවා. ඒ වගේම උත්තමංසාත් භාවයක් අපි ලැබුවා. ඒ ලබාගත් උත්තමංසාත් භාවයක් අපෙන් ඉක්මනින්ම ගිලිවිලා යනවා. ඊළඟට අපිට ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පරිසම්පාදය මේ බෝධිපාශු ධර්ම තියෙන ධර්ම වඩාගෙන ලබාගෙන ලබාගත යුතු නිවන කියන එක ලබා ගැනීමට තියෙන අවස්ථාවක් අපෙන් ටිකෙන් ටික පිළිලා යනවා. ඒ නිසා බුද්ධිමත් බෞද්ධයන් විසින් මේ බුද්ධෝත්පාද කාලයේදී අවම වශයෙන් සෝවාන් ඵලලාභීත්වයක්වත් ලබාගෙන සසර ගමන නතර කිරීම සඳහා ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. ඒක තමයි ශාන්තිනායකයන් වහන්සේ අපිට දුන්නා වූ අවවාදය. ක්ෂණ සම්පත්තිය නැති වුණොත් කවදාකවත් කොහොම මේ අවස්ථාව උදා වේද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි මේ සද්ධර්මය ඊටාත්ම දුර්ලභයි. දැන් ලෝකේ වැඩිපුරම තියෙන පින්වත්නි අසද්ධර්මය. ඒ අසත් ධර්ම ප්‍රවාහයට අවුනා වූ මේ ශීලූම ප්‍රත්‍යඥාය ඒ අය කරන්නා වූ භාවනාවක් තියෙන අපි නිතර මතක් වෙන දෙයක් තමයි ඒකට කියන්නේ අනාදි භාවනාව අනාදි භාවනාව කියලා කියන්නේ දැන් ආරි භාවනාව කියලා එකක් තියෙනවා ආර්ය ස්ථාංගය ආර්ය ස්ථාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මුලටත්තා වූ ඒ භාවනාවට කියන්නේ ආර්ය භාවනාව ප්‍රත්‍යඥාය කරන භාවනාවට කියන්නේ අනාදි භාවනාව එතකොට ඒ අය රාග භාවනා, දේශ භාවනා, මෝහ භාවනා කියන ඒ අකුසල මූලයන් පදනම් කරගෙන මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධිය. ඒක තමයි මේ ලෝකයේ වැඩිපුරම සිටින්නා ජීවත් වෙන්නා ප්‍රත්‍යඥය කරන භාවනාව. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපිත් මේ මාර වසඟයට ගියොත් අපිට නිතර දැන් දකින්න තියෙන්නේ මාර සමාජයක් තුළ තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා අපි නොදැනුවත්වම මේ රාග භාවනාවට යනවා. දේශ භාවනාවට යනවා. මෝහ භාවනාව පිටතින්ම කරන්න හැකියාව පුළුවන්කම ඒකට අවශ්‍ය කරන්නා වූ පරිසරය දැනටම සකස් කරලායි තියෙන්නේ. ඉතින් අපි නොදැනුවත්වම ඒ භාවනා කරනකොට අර මුලින් කිව්ව විදිහට වැඩෙන්නේ මොන මාර්ගයේද? අනාර්ය මාර්ගය. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, කම්මන්ත ආදීව වායාම මිච්ඡා සමාධිය. එතකොට ඒ ප්‍රත්‍යඥයට ඒ භාවනා කිරීමෙන් මොකද වෙන්නේ? සසර ගමනට යනවා. කාමෝග, භවෝග, ditthi ඕග, අවිද්‍යා ඕග කියන ඕග වලට හවෙලා එයා සතර පායට යනවා. නැවත මේ වගේ උත්තර මනසාත් භාවයක් කවදා කොහොම ලැබෙයිද කියලා අපිට ඒ අයකට කියන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලය මේ ලෝකෙට පහළලා තියෙනවා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා අපිට මානසික ශක්තියක් තියෙනවා. ඒ උත්තරම මානසික ශක්තියක් ඇත්තව පිරිසිදු බුදුදහම තියෙනා වූ මේ සුද්ධ බුද්ධෝත්පාද කාලයේ උත්පත්ති ලැබුවා වූ අපි ඒ අනාදි මාර්ගයෙන් අත්මිදලා ආදි මාර්ග වඩන්න ඕනේ. ඒ ආරි මාර්ගයේ වඩනවා කියන්නේ කුසල භාවනා කරනවා කියන එකයි. එහෙනම් කුසල භාවනා කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනාවත් ඔයත් අපි මතක් කරලා දෙන්නේ. එතකොට ඒ මාර්ගයෙන් වැඩෙන මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වායාම, සම්මා සමාධි. එතකොට ඒ අය මේ සසර ගමනින් ඈතර වෙලා නිවන් දැකීමට හැකියාව තියෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵලයටපත් වෙලා අද උනත් නිවන් දැකීමට අපිට ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මාර්ග දෙක අපි හොඳට අවබෝධ කරගන්න ඕන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒකයි මග නොමග දැනගැනීමේ හැකියාව ඇති කරගන්න. එතකොට නොමග අතහැරලා නියම මගට බුදු මගට යා යුතුයි. ඒක තමයි බුද්ධිමත් බෞද්ධයා විසින් කළ යුත්තේ. ඉතින් මේ ඒ සඳහා අපිට අවශ්‍ය කරන සියලුම පරිසරයන් සකස් වෙලා තියෙන්නේ. මෙතනදී අවශ්‍ය වෙන්නේ සතිය කියන එක. සතිය නැත්තම් අපේ අසිහියෙන් ජීවත් වුණොත් අපි නිතරම ගහගෙන යනකොට අර පටිසෝතේට අනේ අනුසෝතේට කියන්නේ මොකද්ද යටිගම් බලා යනවා. එතකොට මේ යටිගම් බලා යන ගඟකට අපිට පැන්නාම ආය අමුත්‍යෙන් පීනන්න ඕනේ කොහොමද පහළට තමයි ගලාගෙන යන්නේ. දැන් ආරි මාර්ගය කියන්නේ පින්වත්නි පටිසෝතේ. පටිසෝතේ කියන්නේ උඩුගම් බලා යෑම. නමුත් මේ කරන්න අපහසුයි. නමුත් අමාරුයි නමුත් කළ යුතු එකම දේ මොකද්ද? ඉහළට යන්න ඕනේ. මේ අසද්ධර්ම සමාජයෙන් අත්මිදලා සද්ධර්මේ කරා යන්න ඕනේ. ඒ සෑම දෙයක්ම බුදු පියාණන්වන්සේ අපිට අනුදැන වදාලා තියෙනවා. මහා මෛත්‍රියෙන් මහා කරුණාවෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ ප්‍රතිපදා පිළිදෙන්න. ඒකට කියන්නේ පටිසෝතගාමි ප්‍රතිපදාව. දැන් මේ පින්වත්තුට මම මාත්‍රකාවක් වශයෙන් ගත්තා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා කියලා කියන්නේ පින්වතුනි හිතට සබ්බේ සංඛාරා කියලා කියන්නේ හිත එතකොට ඒ හිතට මේ සංඛාරා කියලා වචනේ යෙදිලා තියෙන්නේ මේ ලෝක ධාතුව තුල යම්කිසි හට ගැනීමක් විද්‍යමාන වෙනවා නම් ඒ සියලුම සංකටයන් හිත තුළ विद्यමානයි. සියලුම සංකතයන් හිත තුළ विद्यමානයි. ඒ නිසා මේ හිතට කියනවා ලෝකී කියලා. හිතක් කිව්වත් එකයි, ලෝකී කිව්වත් එකයි. මොනවාද මේ සියලුම සංකතයන්? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ පහට තමයි පින්වත්තුනි සබ්බේ සංඛාරා කියලා කියන්නේ. එතකොට මේකට හුඟක් නම් තියෙනවා සංකත කියලා වචනයත් යොදලා තියෙනවා. සකස් වුණ අර්ථයෙන් සංකතය කියලා කියනවා. එතකොට මේ සංකත වුණා වූ මේ හිතේවත් ලෝකය සබ්බේ සංඛාරා අනිච්ඡාති. අනිත්‍ය භා අනිත්‍යානු දර්ශනෙන් විනිවිද දැක්කොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යම් කිසි දවසක නොනැසින් විදසුන් නොවනින් ප්‍රඥාවෙන් දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා මේ ලෝකයට ඇලීම හෝ ගැටීමට යන්නේ ඒක තමයි විසුද්ධියට චිත්ත විසුද්ධියට හේවත් චිත්ත පාරිශුද්ධ භාවයට එකම මාර්ගය කවුද මේක දේශනා කළ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දැන් එහෙනම් ඔය සිතෙන් නිදහස් වීම තමයි බුදුහාමර එතෙන්දී අපිට මතක් කරලා දීලා තියෙන්නේ එහෙනම් අද දේශනාවේදී සිතෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා මේ පින්වත්තුන්ට එක්තරා ප්‍රමාණයකට දැනුවත් කරනවා. පින්වත්නි බුද්ධානුමත ලෝකය කියන්නේ මේ සිතයි කයයි දෙකේ එකතුව. සිතයි කයයි දෙකේ එකතු තමයි බුද්ධානුමත ලෝකය. ඉතින් සාමාන්‍ය අපේ කුඩා කාලයේදී ඔය ලෝකය ගැන කතා කරනකොට මේ භෞතික විද්‍යාව හරි මොන විද්‍යාව හරි ඉතිහාසය හරි ප්‍රජාචාරය හරි මොනම දෙයක් කතා කරනකොට ලෝකය කියලා අපි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඒ ලෝකය කියලා කියන්නේ මේ ග්‍රහ වස්තුවකටනේ. ඒ ග්‍රහ වස්තුවට සාමාන්‍යව හරි ලෝකය කිව්වත් නමුත් බුද්ධානුමත ලෝකය කියලා කියන්නේ සිතයි කයයි දෙකේ එකතුව. සිතයි කයයි දෙකේ එකතුව. එතකොට ඉමස්මින් ඒ ව්‍යාමත්තේ කලේවරේ සසංහිම්මිස්ස මනකේ ලෝකාන්ත පඤ්ඤපේමි. බුත්යන්වන්සේ දේශනා කළ තියෙන මේ බඹයක් පමණ සිත සහ කය සවිඥානකත්වයේ ඇත්තව ජීවිත පැවැත්ම තමයි ලෝකී කියලා උන්වහන්සේ පනවලා වදාරන්නේ. දැන් අපි හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාවට සමන් මේ හැම පින්වත් එක්ම විඥානීය සහිත ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඔය හැම කෙනෙක්ම දැන් මෙතනදී මේ ධර්ම දේශනාවට සමන් දෙනවා. එතකොට උතන ඒ සමන් දෙන සිතක් තියෙනවා. ඒ හිතට කියන්නේ ලෝකය කියලා. එතකොට මේ බුදු පියාණන්සේ දේශනා කළා තියෙනවා මේ ශාවිඥාන කර්තව්‍යයත් ආ ජීවිත පැවැත්ම තුළ සිත සකස් වෙනවා. ඒ නිසා ඔය කය ඇසුරු කරගෙන ඕකට අරගෙන තියෙන සිත තමයි මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සති මනසෙන් මතක් කරන්නේ කොහොමද සිතෙන්ම තමයි මේ ලෝකේ එහාට මෙහාට කරන්නේ එහාට මෙහාට කරන්නේ මොකෙන්ද සිතෙන් ඒ නිසා ඔය කයට කිසිම දෙයක් කරන්න බෑ අපි හැම වැඩක්ම කරන්නේ මොකෙන්ද සිතෙන් දැන් එතකොට බුද්ධානුමත ලෝකය කියන්නේ මොකක්ද එහෙනම් සිතයි කයයි දෙකේ එකතුව දැන් හොඳට කල්පනා කරලා බලන්න අපි අපිට පේන තියෙන අපිට අරමුණක් වශයෙන් එන තියෙන මේ ලෝකයේ පළවෙනි කොටස තමයි මෙන්න මේ කය කියන එක. අපි ඕක නිතරම සංතර්පණය කරන් තමයි වෙහෙස මාංශ වෙන්නේ. ලස්සනට පිරිසිදුවට නාවලා කවලා පොවලා ඇඳුම් අඳලා බොහොම පිරියම් කරලා ලස්සනට තියාගන්න හදනවා. නමුත් ඒක බාහිර ලෝකයේ විතරයි අපි එතනදී ඒකට විශේෂ අවධානය යොමු කරන්නේ කය සම්බන්ධයෙන් පමණයි. නමුත් අතුලාන්තයේ තියෙනා වූ චිත ගැන කිසිම කෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. බාහිරව පේන තියෙන කයට අපි බොහෝ විට සැලකිලි දක්වනවා. නමුත් අර ලෝකේ ක්‍රියාකාරීත්වයේ වෙන්නා වූ සිතට අපි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කාරණයක් පින්වත්නි ඔය කොච්චර පිරිසිදු කරලා ලස්සන කරලා උපමට්ටම් කරලා හුඟක් මේකප් දාලා තියෙන ඔය කයත් කවදරි දාලා යන්න වෙනවා. හැබැයි යන්නේ මොකෙන්ද? චිත තමයි එන්නේ. එතෙන්දි බුදුහාම දේශනා කරලා තියෙනවා චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරම්. ආයු උස්මාච විඥානං යදා කායංච දහන්තිමා අපවිද්දෝ තදාශීති නිරත්තංව කලින්ගරම්. මේ සොහොන් දර කැලක් හා සමාන කය තමයි අපි නිතරම ලස්සනට පිරිසිදුවට උපමට්ටම් කරලා තියාගන්න උත්සාහ කරන්නේ. මූණ බලන්නේ කන්නාඩියෙන් ඔක නියානේ. නමුත් බුදුහාමුදුරු දේශනා කළ තියෙනවා ඕකට අපිට අතහැරලා යන්න වෙනවා. අපි නිතරම ඒ සම්බන්ධයෙන් බොහෝ විට සැලකිලිමත් දැක්කුවාට මොකද අර අතුලාන්තයේ ක්‍රියාත්මක වෙනා සිත ගැන කිසිම අපේ වගේ විභාගයක් නැහැ. හැබැයි අවසාන කාලෙදි මතක් වෙන්නේ මේක දාලා යන්න වෙනවා දැන් අරයි යන්න වෙන්නේ මොකද්ද හිත කියලා. එතකොට අර මානසික ශක්තිය නැති නිසා අපිට අවශ්‍ය කරනා පිරිසිදු භාවය ඇති කරගන්න අපහසුයි. පින්දාම් කරන බව හැබෑව. නමුත් ඒක භවයේ සඳහා පමණයි නිවන් දැකීමට හේතු වෙන්නේ නැහැ. බුදුපවයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනා සත්‍යයන්ට කින කින දේ අවශ්‍යයි. නමුත් ඒවා ඔක්කොම සංකාර විතරයි පින්වත්නි. සංකාර කියන්නේ භවය සකස් කරනවා යම් තැනකට ගිහිල්ලා උත්පත්ති ලැබීමට සූගිතීට යාමට අවශ්‍ය කරනා වූ ප්‍රතිපාදන පමණයි. නමුත් භව විනිරෝධය සඳහා කරන්න තියෙන එකම භාවනාව මොකද්ද? විදර්ශනා භාවනාව. ඒ නිසා සමථය විදර්ශනා කියලා දෙකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතනදි මතක් කරන්නේ අන්නර ලෝකයේ යථාර්ථය දැනගන්න ඉස්ලාම බුදුන් වහන්සේ දේශනා කළ තියෙන ওই ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ දැනගැනීමේ ප්‍රතිපදා තමයි අර සතර හතිපට්ඨානය කියලා උන්වහන්සේ අනුදැන වදාළා තියෙන්නේ. ඕක තමයි අපි නිවන් මාර්ගයේදී ඒක නිවන් මාර්ගය අපිට බුදුපියන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් මේ පිටුමුත්තුල එක්තරා ප්‍රමාණයකට මම දැනුවත් කළා මේ ලෝකය කියන්නේ මොකද්ද? සිතයි කයයි දෙකේ එකතුව. එතකොට ඒ දෙකේ එකතුවට ලෝකය කියනවා. නමුත් අපි මේකෙන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ මොකද්ද? මේ උසට මහතට දෙහෙතර තියෙන අරමුණක් වශයෙන් ඉන්නා වූ කයට පමණයි. නමුත් අර භවයට භවයට යන්නා වූ සිත සම්බන්ධයෙන් කිසිම අවධානයක් අපි යොමු කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධයන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ සිත ගැන හොඳට අවබෝධ කරගන්න චිත්තානුපස්සන වඩන්න භව නිරෝධය කිරීම සඳහා මේ කෙලෙස් ධර්ම වලින් යුක්ත වුණා වූ සිත නිකලස් කරගන්න කියලා උන්වහන්සේ අනුදැන පදාල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගාථා රත්නයත් ආන්ගේ චිත්තානුපස්සනාවට අදාළව දේශනා කළා වූ ගාථා රත්නයක් අද මාතෘකාව වශයෙන් මේ පින්වත්තුන්ට මේ දේශනා කරන්න උත්සාහ කරන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා. එතකොට සංඛාරා කියන්නේ හටගත්තා වූ දේවල්. ඒ හටගත්තා වූ සීලුම දේවල් හිතක් තුළ විද්‍යමාන වෙනවා. මොනවාද මේ හිතත් තුළ තියෙන රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි ලෝකය කියන්නේ ඕක තමයි හටගත්ත දේ මේ ලෝකේ යම්කිසි සකස් වීමක් තියෙනවා නම් සීලුවම සකස් වීම මෙන්න මේ පහට අන්තර්ග්‍රහණයි මේන් පරිබාහිර කිසිම දෙයක් ලෝක ධාතුව තුළ විද්‍යමාන වෙන්නේ නැහැ කියලා ශාන්තිනායකන් වහන්සේ දේශනා කළා තියෙනවා සිතක් කිව්වත් එකයි, ලෝකේ කිව්වත් එකයි, පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. එතකොට මේක සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි ටිකක් දැන් බුද්ධානුමතයට අනුව ධර්මානුකූලව සිතලා බලමු. පින්වතුනි, ඔය පින්වතුන් මේ සතිපට්ඨාන සූත්‍රය ගැන අධ්‍යයනය කරනවා නම් ඒකේ සතිපට්ඨාන සූත්‍රය තියෙනවා කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා කියලා පරිච්ඡේද 6ක්. ඒ පරිච්ඡේද 6 පළවෙනි පරිච්ඡේදය තමයි කායानुපස්සනාව. මේ කායानुපස්සනාවේ පින්වත්තුනි පරිච්ඡේද වෙන වෙන කොටස් 6කුත් තියෙනවා. එකක් ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, චතුසම්පජඤ්ඤය, නවසීවිතකේ, පටික්කෝල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය. මෙන්න මේ අවසානයෙන් සඳහන් කළ ධාතු මනසිකාර්යය ගැන මේ යෝගාචරය හොඳට දැනගන්න ඕන. යෝගාචරය කියන්නේ නිවන් මාර්ගයේ ප්‍රතිපදාවක දෙන උත්මයා. මෙන්න මේ ධාතු මනසිකාරය හොඳට දැනගන්න ඕන. මේ ධාතු මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ සකස් වෙලා තියෙන සීලූම ස්වභාව ධර්මයන් සකස් වෙලා තියෙන්නේ ධාතු හයක ක්‍රියාකාරීත්වයක්. ධාතු කීයකද? හයයි. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. ඔන්න මේ ධාතු හයේ ක්‍රියාකාරීත්වය තමයි අපි මේ පරිහරණය කරන මේ භෞතික ලෝකය හා අවිඥානික අචේතනිකත්වයට ආව මේ භෞතික ලෝකයක් එතන තියෙන රූපස්කන්ධේ පමණයි මේ සතාපුද්ගලයා මම කියලා දාන්නා වූ මෙන්න මේ ජීවිත පැවැත්ම තුළ තවත් ශක්තියක් विद्यමානයි. ඒට කියන්නේ විඥාන ශක්තිය. ඒතර බාහිර ලෝකයක් සකස් වෙන දෙයක් මේ අභ්‍යන්තර ලෝකයේ හෙවත් හිතත් සත්වයා පුද්ගලයා මම කියන ජීවිත පැවැත්ම සකස් වන දෙයක්. මේ දෙකටම පින්වත්තුනි නම් දෙකක් තියෙනවා. එකක් අවිඥානික මේකට කියනවා සවිඥානය කියලා. බාහිර ලෝකෙට කියනවා අචේතනික මේකට කියනවා සචේතනික කියලා. එහෙනම් අචේතනික ලෝකයක් සචේතනික ලෝකයක් අවිඥානික ලෝකයක් සවිඥානික ලෝකයක් මේ දෙකම සකස් වෙලා තියෙන්නේ මේ සීලූම දේවල් සකස් වීමේ මූල මූලම ශක්තිය මොනවාද? ධාතු හයක්. ඒක තමයි ශාන්තිනායකන් වහන්සේ අපිට දේශා දේශනා කර වදාළන්නේ මොනවාද මේ ධාතු හය? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. ඔන්න ඔය දේවල් තමයි අර සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දේශනා කරේ. ඔන්න ඔය හයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙලා විද්‍යමාන වෙන්නා වූ සියලුම සංකතයන් සියලුම සංකතයන් අභ්‍යන්තර වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් සවිඥානික වෙන්න පුළුවන් අවිඥානික වෙන්න පුළුවන් ඒ සීලුම සංගතයන් සකස් වෙලා තියෙන්නේ වේගය. සබ්බේ සංඛාරා අනිච්ච. අනිච්ච කියලා කියන්නේ වේගයක් කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන අදහසයි. දැන් බලමු අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ආකාශ විඥාන කියන මේ ධාතුන්ගේ ශක්තියක් කියලා නම් කතා කරානේ. ඒ ශක්තිය මොකක් මූලාරම්භයේ කරගෙන සකස් වෙන්නේ කියලා. ඒ ශක්තියවල ප්‍රභවය හෙවත් ඒ ශක්තියට මේ පඨවි ශක්තියට ආපෝ ශක්තියට තේජෝ ශක්තියට වායෝ ශක්තියට ආකාශ ශක්තියට විඥාන ශක්තිය මේ සත්‍යයක් කියලා නමක් ඉදිරිය තියෙනවානේ. එතකොට මේ සත්‍ය කියන එක කොහොමද මේවලට යෙදුනේ? කොහොමද මේකේ ප්‍රകൃතිය සිදුවෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. පින්වතුනේ ඕනම දෙයකට සත්‍යයක් ඇති වෙන්න නම් එතන තියෙනනේ චලනය. ඕනම දෙයක ශක්තියක් विद्यमान වෙනවා නම් එතන තියෙන්න ඕන චලනය කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. දැන් පොඩි උදාහරණයක් ගත්තොත් අපි දැන් ওই විදුලි කියන ශක්තියක් අපි නිතරම පරිහරණය කරනවානේ. එතකොට විදුලි කියන ශක්තිය ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ඒක අපිට අවශ්‍ය කරන්නා වූ ශක්තිය අපිට අපේ ගෙවල් වලට ගෙනල්ලා විදුලි මෙවලමක් තිබ්බොත් තමයි විදුලි මෙවලම් කියන්නේ බල්බයක් හරි ඊළඟට ටීවී එකක් හරි රේඩියෝ එකක් හරි ඒ විදුලි උපකරණයක් ඒකට සම්බන්ධ කරගත්තොත් තමයි ඒකේ ක්‍රියාකාරීත්වය අපිට දකින්න පුළුවන් වෙන්නේ. නමුත් අපි කවදාකවත් ඒ විදුලි ශක්තිය ඇඟිලි තියලාවත් වෙනත් ඉඳුරන්ට තියලවත් අපි ඒකේ ශක්තියක් තියනවාද කියලා අපි බලන්නේ නැහැ. මොකද කරන්ට් එක වැටෙන වෙන දේ සිදින මේ දන්නවනේ. ඒ නිසා මෙතන අපි තේරුම් ගන්න ඕනේ විදුලි ශක්තිය කියන තැන ශක්තිය ජනිත වෙනා වූ තැනක් තියෙන. ඒකට කියන්නේ මොකද්ද? විදුලි බලාගාරයක්. විදුලි ශක්තිය නිෂ්පාදනය කරන ස්ථානයක් තියෙනවා. ඒකට කියන්නේ විදුලි බලාගාරය. බලාගාරය කියලා කියන්නේ. එතකොට එතනදී විදුලි ශක්තිය නිෂ්පාදනය වෙන හැටි පොඩ්ඩක් හිතලා බලන්න. අර විශාල විදුලි ජනක යන්ත්‍රයක් තියෙනවා. ඒ ජනක යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන අවස්ථාවේදී විදුලියක් කේන්ද්‍රයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? වෙනත් බලවේගයක් උපකාරී කරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කරනවා කියන්නේ වේගවත් කරන්න ඕන. වේගයක් ඇති තැන තමයි ඔන්න ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. දැන් එතකොට අපි මෙතනදී පොඩි උදාහරණයක් වශයෙන් ගත්තේ ශක්තියක් ඇති තැන ශක්තියක් ජනිත වෙන්න නම් මොකද තියෙන්න ඕනේ? වේගය. වේගය කියන්නේ මොකද්ද එතන? අර විශාල යන්ත්‍රය, ටර්බන් යන්ත්‍රය ධනයි ඍණයි අතර සාපේක්ෂතා වේගයක්. ධන කියන්නේ ඇති බව, ඍණ කියන්නේ නැති බව. ඇති බවක් නැති වෙනවා, නැති බවක් නැති වෙනවා. ආනික තමයි දුක්ඛ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. ඇති බවක් නැති වෙනවා, නැති බවක් නැති වෙනවා. ආනිකට කියන දු. දු කියන්නේ දෙකක්. මොකද්ද? ඇතත් නැතත් කියන දෙකම ශේවීමේ පාඩක කරගෙන තමයි ඒකට ශක්තියක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තිය ජනිත වෙන්නා වූ ස්වභාවය දැන් අපි තේරුම් ගත්තා යම් තීතනක ශක්තියක් ඇත්තනම් එහෙනම් චලනයක් තියෙන්න ඕන චලනය කියන්නේ මොකද්ද ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකට එක වචනක් කියනවා අනිත්‍යයි කියලා එහෙනම් ආන් දැන් අපි තේරුම් ගත්තා එතනදී ශක්තියක් ජනිත වෙන්න නම් චලනයක් අවශ්‍ය නම් මෙන්න මේ පටිවි ශක්තියක් ස්වයං වූ ශක්තියක් ස්වයංභූ ශක්තියක් කියන්නේ බාහිරව බාහිර වෙනත් නොපෙනෙන බලවේගයකින් මේකට ශක්තියක් ආරෝපණය කළා නැහැ. ඒක ස්වයංභූ ශක්තියක්. ඒක නිතරම ප්‍රවර්තනය වෙන ස්වභාවයේ තියෙනා ස්වභාව ධර්මයක්. විශේෂයෙන් මනස ධර්මයක්ද? ස්වභාව ධර්මයක්. ඒකේ තියෙන විශේෂිත ලක්ෂණය මොකද්ද? තද ස්වභාවය. තද ස්වභාවයේ ගත්තා වූ ශක්තිය. එතකොට එහෙනම් මේ තද ස්වභාවය ගත්තා වූ පටිවි ශක්තියේ මූල ස්වභාවය නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයි, යමක් දුක නම් අනාත්මයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. එතකොට ඒ මේ ශක්තිවල මුලින්ම අපි ප්‍රකාශ කළා වූ පටිවි ශක්තිය ශක්තියක් ඇතිතන වේගයක් තියෙන්න ඕන වේගය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන්නේ අනිත්‍යයි එහෙනම් පටිවි ශක්තියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒහා සමානව තියෙනා තවත් ශක්තියක් තියෙනවා පටිවි ශක්තිය ආපෝ ශක්තියක් ඒ කියන්නේ වැගිරෙන ස්වභාවය ගත්තා වූ ශක්තියක් ඒකත් නිතරම ස්වභාවයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තේජෝ සත්‍යයත් උණුසුම් ස්වභාවය ගත්තා වූ සත්‍යයත් ඒ ධර්මතාවයට ඇතත් වන දෙයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වායු සත්‍යයත් හමායන ස්වභාවය ගත්තා වූ සත්‍යයත් එහෙනම් ඒ සත්‍යයත් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පින්වත්නි මේ ධාතු හතර කවදාකවත් වෙන් කරන්න බෑ වෙන් වෙන්නේත් නැහැ. ඒක ස්වභාව ධර්ම හතරක සාමූහිකව ප්‍රකට වෙන්නා වූ රූපය. ස්වභාව ධර්ම හතරක් මොනවාද ස්වභාව ධර්ම හතර? පටිවිආපෝ තේජෝ වායෝ ඒ ධාතු හතර කවදාකවත් වෙන් වෙන්නෙත් නෑ වෙන් කරන්නත් බෑ. විශේෂයෙන් ඒකයි ඒ ධර්මතාවය අනිත් එක එක ශක්තියක් වැඩිපුරමයි හැමතා හැමතැනමක විද්‍යමාන වෙන්නේ. එක්කෝ පටිවි ශක්තිය වැඩිපුර ගන්නවා. එතකොට ඒ ශක්තිය තියෙනවා නම් අනිත් ශක්ති තුනක් තියෙන්න ඕන. තේජෝ ශක්තිය තියෙනවා නම් අනිත් ශක්ති තුනක් තියෙනවා. එක ශක්තියක් නිතරම වැඩිපුර ගත්තා වූ අවස්ථාවක් තමයි රූපයක් තුළ විද්‍යමාන වෙන්නේ. එහෙනම් මේ ශක්ති හතර පින්වතුනි ස්වභාව ශක්ති හතරක් මේ ලෝකයේ තුල විද්‍යමාන වෙන්නා වූ ස්වභාව ශක්තියක් ඒ ස්වභාව ශක්ති හතර ඇති අවස්ථාවකදී අපි නමක් කියනවා රූපය කියලා. ඒකට කියන්නේ මොකද්ද? රූපය. එහෙනම් රූපයගේ ස්වභාවය කොහොමද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්ම නම් දැන් අපි ওই රූපයාගේ යථාර්ථය නොදක්නාකම නිසා තමයි හැම දෙයක්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්නා වූ සීලුම සංඥා නිට්ටයයි සපයි ආත්මයි කියලා තමයි අපි අනාදිමත් සංසාර ගමනක මේ අනෝබෝධි නිසා සංකාර ඇති කරගත්තා. අනාදිමත් සංසාර ගමනක මේක යථාර්ථයේ නොදක්නාකම නිසා මොකක්ද ඇති කරන් තියෙන්නේ සංකාර අවිද්‍යා පත්‍ය සංකාරා කියෝකයි. එතකොට නිත්‍යයි කියලා ගන්නකොටම මම ඉන්නවා. මම ඉන්න තැන කර්ම තියෙනවා. කර්ම තියෙන තැන තණ්හාවක් තියෙනවා. මේ තුන පරිබද්ධ වෙලා තමයි නිත්‍යයි කියන්නේ. නිත්‍යයි කියනකොටම මම පැන වෙනවා මම පනවනකොට අහං අහංකාර අහංකාර කියලා කියන්නේ මොකද්ද මම කරමි මම පනවා ගන්නවා මම කරමි එතකොට ඒ කරමි කියන මම ඉන තැන නම් අනිවාර්යයෙන්ම තියෙන මොකද්ද තණ්හාවක් තියෙනවා නිට්ටයයි සත්‍යයි ආත්මයි කියන තැන් වල තියෙන මොනවාද භවයට යාමට අවශ්‍ය කරනා වූ ප්‍රතිපාදනයවත් කර්ම රැස් කර ගන්නවා මමත් තියෙනවා තණ්හාවක් තියෙනවා එතකොට කර්මත් තියෙනවා දැන් මෙන්න මේ ලෝකයාගේ යථාර්ථයවත් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් දකිනවා නම් අනිත්‍ය කියනකොටම මේ ලෝක යථාර්ථය හැබැයි විනිවිද දැකීම පදනම් කරගෙන අනිත්‍යයි කියලා ඒක අවබෝධයෙන් වදනවා නම් අනිත්‍යයි කියන තැනකොටම මම ඉන්නෙත් නෑ කර්මත් නෑ තණ්හාවක් නෑ ඔන්න භව නිරෝධයේ මූලම පදනම ඒ නිසා භව නිරෝධයක් ගැන කතා කරන නම් අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න මොකද්ද? ධාතු මනසිකාරය. මොකද මේ අපි පරිහරණය කරන්නා වූ ලෝකයේ භෞතික වස්තු තියෙනවානේ අනන්ත අප්‍රමාණ. අපි ඒවා නිතරම පරිහරණය කරන උපන් දවස් නිසා මරණ මොහොත දක්වාම ওই ටික පරිහරණය කරනවා. ඒ වගේම තමයි මේ භෞතිකත්වයේ පදනම් කරන තමයි සිත කියන එකත් අපිට विद्यमान වෙන්නේ. භෞතික දෙයක් පදනම් කරන තමයි සිත සිත කියන එකත් विद्यमान වෙන්නේ. භෞතික කියන්නේ වචනේ පින්වත්නි භූතය හතරයි. මොකද්ද භූතය හතර දෙනා? පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් දැන් ඒ ඒ ක්‍රියාදාමයේ දැන් මේ පින්වත්තුන්ට එක්තරා ප්‍රමාණයක් මම තේරුම් කරගත්තා. එතකොට මේ ධාතු හයක් තමයි බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ ඒ දේශනාවේ සඳහන් කරන ධාතු හය මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට දැන් පඨවි ධාතුවත් නිතරම ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. එතකොට ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව මේ ධාතු හතරටම අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන එක සනාතන ධර්මය ඒකාන්තයෙන්ම ඒකේ ස්වභාවය. සනාතන කියලා කියන්නේ ඒක අනාත්ම කරන්න බෑ. සනාතනක ධර්මයක් මේක විනාශ වෙන්නේ නැහැ. සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණත් නැත්නම් මේ ධර්මතාවයේ ධර්මතාවයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ තියෙනවා. එතකොට මේ රූප දෙකක් එකතු වුණාම තමයි ওই සත්‍ය සම්බන්ධයෙන් විඥාන ශක්තිය සකස් වෙන්නේ. ඇහැ කියන්නේ රූපයක්, ඒකේ තියෙන ප්‍රසාද රූපයක් ඒ ප්‍රසාද රූපයට ඕගොල්ලෝ කැමතුණත් නැතත් ඔය බාහිරින් එන වර්ණ රූපය වර්ණ රූපය ඇවිල්ලා ඒක පස්ය වෙනවා දැන් ඇහැ රූපයක් එහේ තියෙන ප්‍රසාද රූපය ඒ ප්‍රසාද රූපයට ඕගොල්ලෝ කැමතුණත් නැතත් මෙන්න මේ වර්ණ රූපයේ ඇදී පැවතිලා හට ගන්නවා විඥාන ශක්තිය. ඔන්න දැන් පස්වෙනි බල ශක්තිය. පස්වෙනි බල ශක්තිය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ විඥාන ශක්තිය. එතකොට ඒ විඥාන ශක්තිය ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේ කොතන සකස් වෙන්නේ මෙන්න මේ සත්‍යයා කියන ස්වභාව ධර්මයේ තුල. ඒ ස්වභාව ධර්මයේ තුල සකස් වෙන ඒ විඥාන ශක්තිය ඇහැ උපකාරී කරගෙන යම් කිසි ශක්තියක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. මොකද ඇහැ උපකාරී කරගෙන සකස් වෙන ශක්තියක් නිසා චක්කු විඥානය කියලා නම දැම්මා. එතකොට කන උපකාරී කරගෙන යම් කිසි ශක්තියක් හටගන්නවා නම් ඒ විඥාන ශක්තිය බාහිර ලෝකේ කොතනකවත් සකස් වෙන්නේ ඒ ශක්තිය සකස් වෙන්නේ සත්‍ය සම්බන්ධයෙන් ආයතන හයක් තුලම පමණයි. දැන් සත්‍ය පුද්ගලයා කියලා අපි දැන් අපි කියන්නේ මේ මිනිස්සු සත්‍යය කියන සත්‍යයනේ. අනේ සත්‍යයන් තුලත් ওই ආයතන හය තියෙනවා නම් අපි කැමතුණත් නැතත් එයා කැමතුණත් නැතත් එයාගේ ඇහැ උපකාරී කරගෙන කන උපකාරී කරගෙන නාසය උපකාරී කරගෙන කය උපකාරී කරගෙන මන උපකාරී කරගෙන ආයතන 6 තුලම මෙන්න මේ ශක්තිය සකස් වෙනවා ඒ ශක්තිය සකස් කිරීමට කිසිම කෙනෙකුට කරන්න නොකර ඉන්න බෑ ඒක ස්වභාව ධර්මයක් දැන් මේ ඔය අයට මගේ කටහඬ ඇහෙනවා කටහඬ ඇහෙනවා දැන් ඕකට කිසිම කෙනෙකුට තාංචි දාන්න බෑ ඔයගොල්ලන් හොඳට කන ඇහෙනවා නම් මේ කරන දේශනාවේ ශබ්ද රූපය ওই කණේ තියෙන ප්‍රසාද රූපයට සම්බන්ධი වුණාම සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. එතකොට සෝත විඥානය කියලා දැන් විඥාන ශක්තිය නමක් ආවනේ. මොකක් උපකාරී කරගෙන ශක්තිය හටගත්තේ කන. සෝත විඥාන කිව්වේ ඒකනේ. එතකොට ඒ විඥාන ශක්තිය හට ගැනීම ඕගොල්ලන්ට කිසිම රසකින් තාන්ති දාන්න බෑ. මට මේ සද්දේ ඉන්නපා කියලා වෙලා එහෙම පණවන්න පුළුවන් ක්‍රමයක් නැහැ. තමාගේ අනුසගට යටත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ස්වභාව ධර්මයක්. ඒ වගේ හොඳට මතක තියාගන්න පින්වත්නි මේ ස්වභාව ධර්මයක් තමයි සම්බුද්ධ දේශනාව. මෙන්න මේ ස්වභාව ධර්මයට අපි මොකද කරන්නේ? අපේ අනවබෝධය මත මම අහමි මම බලමි මම ක්‍රියා කරමි කියලා වෙරලා මම පණව ගන්නවා මම පණව ගත්ත ගමන් මොකද වෙන්නේ තණ්හාවට යනවා කර්මයට යනවා මම පණව ගත්ත ගමන් තණ්හාවට යනවා, කර්ම වලට යනවා. ඉතින් ආයෙ බබේ සකස් වෙනවා. ආයෝක නතර කරන්න බෑ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේකයි. කම්මස්ස කාරකෝ නක්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදස්සන. මහණෙනි ක්‍රියාත්මක භාවයක් ඇත කරන්නේක් නැහැ. ක්‍රියාත්මක භාවයක් ඇත කරන්නේක් නැහැ. නමුත් අපේ අනුභෝධය නිසා මොකද කරන්නේ? මම කරමි මම අහමි මම රස බලමි කියලා වෙලා මම පනවා ගන්නවා. එතකොට මම කියන්නේ කවුද? අහං. අහං දාගත්තා මොකද? අහංකාරකම. ඉතින් අහංකාරකමේ ඉතින් ඒවා ගිහිල්ලා ඉතින් ඒවා අපි කරනවා. මොකද? අනෝබෝධය මතින් ඊට පස්සේ ඒ කර්ම කරන්නේ මොකක්ද? සාද තණ්හාව ඇති වෙනවා. එතකොටම අහං තන තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වෙනම කර්ම. එතකොට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විදියට භව භව රෝධය. භව නිරෝධය කරන්න නම් මෙන්න මේ ධාතා රත්ත්‍රින් කියා දෙන්නා වූ දහම් කරුණු ගැන අපිට හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සිත වේදකෝ. මානෙනි ක්‍රියාවක් ඇත කරන්නෙක් නැහැ. දැන් ඕගොල්ලන්ගේ කනට ශබ්දය ඇදී පැවතුණා. එතන ක්‍රියාත්මක භාවයක්. මොකද්ද? ඇහිීමක්, සිදුවීමක්, ස්වභාව ධර්මයක්. ඇහිීමක්, සිදුවීමක් ස්වභාව ධර්මයක්. දැන් ඔයගොල්ලන්ට මේ විකාශනාගාරයේ තියෙන බොහෝ දේවල් පේනවා. දැන් හොඳට ආලෝකමත්ව ආලෝකයේ ඒ මත ප්‍රතිතුනහම ඔය ඇස් ඇරිහාම ඇස් අරගෙන ඉන්නේ කොහමද? එතකොට ඕකේ තියෙන ප්‍රසාද රූපය කියලා එකක්. මොකේද ප්‍රසාද රූපේ තියෙන්නේ? ඇහි. ඒකට කියන්නේ චක්කු ප්‍රසාද රූපය. දැන් ඇස් ඇරි ගමන්ම ඒ චක්කු ප්‍රසාද රූපයට මේ බාහිර ලෝකයේ තියෙන වර්ණ රූප ඇදී පවතිනවා. දෙකක් එකතු වෙනවා. චක්කුංච පටිච්ච වන්නේච උප්පජ්ජති චක්කු විඥාන. එතකොට ඇසද නිසා බාහිර වර්ණේ හටගන්නා වූ සත්‍යයට කියනවා විඥාන සත්‍ය. දැන් ওই හටගැනීමේ ඒ විඥාන සත්‍ය ඕගොල්ලන්ට ඕන විදිහට මේක නතර කරන්න බෑ. ඒක ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මය ගැන හොඳට අවබෝධ කරගන්න. ඒ නිසා මම පණවන්න කිසිසේත් සාධාරණ හේතුවක් නැහැ. මම පණවා ගන්න ඕනේ ඒක අසාධාරණයි. අසාධාරණ වැඩ නම් මේ යෝගාවචරය කරන්නේ නැහැ. අසාධාරණයි කියලා කියන්නේ මොකද්ද? සාධාරණ හේතුවක් තියෙනවනේ මම බලමි අපි බලමු කියලා හරි කොමක් හරි ක්‍රමයක් කරන්න. පැහැදිලි නේද? මෙන්න මේ ධර්මතාවය පින්වත්නි ඇත්ත වශයෙන්ම තේරුම් ගත්තොත් තමයි අපිට සසර ගමන නතර කරන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙනම් මෙතෙන්දි මම අතක් කරේ එකයි ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත. එහෙනම් සුද්ධ ධම්මා පවත්තන්ති මොනවාද සුද්ධ ධර්ම? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනා වූ ධාතු හයේ ක්‍රියාකාරීත්වය පමණයි කියලා බුදුහාමුදුරු දකින්න කිව්වා. ඒක තමයි හරි දැක්ම. ඔය හරි දැක්ම හරියට මේ බුද්ධිමත් යෝගාවචරය දැනගත්තොත් අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය ආන නිර්වින්දණයටපත් වෙනවා ලෝක ධර්මයන් අතහරගෙන නිවන්ස නිවන්ට සම්ප්‍රාප්ත වෙන්න පුළුවන් මොකද මම නැති තැන තණ්හාවක් නැහැ කර්මක් නැහැ එහෙනම් මේ ධර්මතාවය දකින්න නම් ඉස්සෙල්ලාම දකින්න ඕන ධාතු මනසකාරින් මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා කියන්නේ හිත මොනවාද හිත තුළ තියෙන රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ සීලූම සංකතයන් සීලූම හටගත්තා වූ දේවල් හිත තුළ තියෙනවා ඒ නිසා හිතට කියන්නේ ලෝකයක් මේ ලෝකේ සරසලා තියෙන අනිත්‍යතාවය පදනම් කරගෙන එහෙනම් අපි මේ ගැන අවබෝධ කරගෙන සිත සකස් වෙනකොට අනිත්‍යයි කියලා දකිනකොට ඒකට නිඳීමට යන්නෙත් නෑ හැලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ඒක විසුද්ධි මාර්ගයට හේතු වෙනවා චිත්ත පාරිශුද්ධ භාවයට හේතු වෙනවා ඉතින් මේ අපිට කාල සීමාව තියෙන හැටි තමයි මේ ධර්ම කරුණු පින්තුන මතක් කරේ එහෙනම් හිත සකස් වෙනකොට අනිත්‍යයි කියලා දකිනකොට ඒ භව නිරෝධය සඳහා හේතුකාරක වෙනවා ඒ උත්තමාර්ථය ලබාගෙන භව නිරෝධය කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමත සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝරත්නයි සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වුවේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමින්ද්‍රණන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ඔබට පෙරුවන් සරණයි